බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරපු බණපදයේ තමයි දුක. අන්තිමට දේශනා කරපු බණපදයේ තමයි අනිත්‍යය. දුකට හේතුව කුමක්ද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. ඒක ගත හැකි දෙයක් නෙමෙයි. ගත යුතු දෙයක් නෙමෙයි. ලෝකය කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයට. රූප වේදනා සංඥා සංකාර විඥාන. මොකද්ද මේ? හිත. හිත කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි, පංච උපාදානස්කන්ධයේ ජීවත් එකයි නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අනිත්‍යයි ඇයි මේ හිත අනිත්‍යයි කියලා කියන්නේ හිත හටගන්නේ කොහොමද කියන තැනට ආය යන්න ඕනේ රූප දෙකක් එකතු වෙන තැන විඥානය රූප කියලා කියන්නේ කොහොමද ධාතු හතරක සංකලනය ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන්නේ චලනය තුළින්. එහෙනම් මේ ධාතුන්ගේ යථාර්ථය අනිත්‍යයි. දුකයි. අනාත්මයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. රූප කියලා කියන්නේ යන්නේ වට. එහෙමනම් රූප දෙකක් එකතු වෙන්නේ රූප ඇති වෙනකොට. අන්න එතන තමයි විඥානය හටගන්නේ. රූප ඇති වෙනකොට විඥානය හටගන්නවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙමනම් රූප සාපේක්ෂ කරගෙන රූප ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ සාපේක්ෂ කරගෙන විඥානයක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. විඥානය ඇති වෙනකොට නාම ධර්ම ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම ධර්ම නැති වෙනවා. විඥානයත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි නාමත් අනිත්‍යයි හිත කියලා කියන්නේ මොකද්ද විඥාන නාම රූපයන්ගේ සංකලනය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ආන් ඒකයි හිතක් අනිත්‍යයි කියලා කියන්නේ ඒ හිත ඇතුලේ මුළු ලෝකයම තියෙනවා නේද විඥාන නාම රූප වලින් තොර තවත් ලෝකයක් තියෙනවද නැහැ රූපයට විතරක් ලෝකය කියලා තියෙන සමාජයක විඥාන නාම රූප විඥාන නාමයක් දැක්කත් දැම්මට පස්සේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ නෑ නේද? ඔය උගදෙනෙක් ලෝකය කියන්නේ රූපේ විතරක් නේ. ඊබඳු සමාජයකට විඥාන නාම ටිකක් දැම්මට පස්සේ මුතු කතා කරන්නේ ගන්නෑ නේද? පින්නතුනි විඥාන නාම රූප හැර මේ ලෝකේ මොකවත් නැහැ. විඥානයත් අනිත්‍යයි නාමත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි ඕක තමයි හිත කියලා කියන්නේ ඕක තමයි ලෝකය කියලා කියන්නේ. ඕක තමයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ. අනිත්‍යයි. මෙන්න හිතට හොඳ නමක් හම්බ වුණා. මොකද්ද? අනිත්‍යයි. දැන් හිතක් කියලා බලන්න එපා. ක්‍රියාවක් ළඟදී අනිත්‍යයි කියලා දකින්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා කියන්නේ හිතක් සියලුම සංස්කාර වේ හිත ඇතුලේ තියෙන බව මම පෙන්නවා අනිත්‍යාති අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ ආන් නිදාත දුක්ඛේ කියන්නේ ලෝකයට ලෝකයේ කෙරෙහි තියෙන වින්දනය නැතුව යනවා. වින්දනය කියන්නේ මොකක්ද? තණ්හාව. ඇලීම නැති වීම. නිබ්බින්දට කියන්නේ මොකද? නිර්වින්දණයටපත් වෙනවා. නිබ්බින්දට කියන්නේ කලකිරෙනවා නෙමෙයි. අද මේ නිබ්බින්දති කියන එකට දීලා තියෙන්නේ මොකද මේ කලකිරෙනවා කියලා. කලකිරෙනවා කියන තැන මොකක්ද තියෙන්නේ? මැලෙවිච්ච ස්වභාවයක් නේද? දැන් අපි කියන්නේ අනේ මිනිස්සයා කලකිරිලා වෙන්නේ නැද්ද අද බලාගත්තටි බලාගෙන ඉන්නේ. සාතන් වහන්සේ තමයි පින්නතුනේ සම්පූර්ණයෙන් නිර්වින්දණයටපත් වෙච්ච උතුමන් වහන්සේ. උන්වහන්සේලා නැලවිලාද? මලක් පිපිලාගේ නේද රහතන් වහන්සේ. කලකිරිනවා කියලා දාන්න එපා ඔබට. නිර්වින්දණයටපත් වෙනවා කියලා දාන්න. වින්දනය කියන්නේ තණ්හාව. නිර්වින්දණයටපත් වෙනවා කියන්නේ තණ්හාව නැති වෙනවා. ඒකවල මලක් තිබුණා වගේ ප්‍රබෝධමත් වෙනවා. ඔබට කලකිරිලා කියලා දැම්ම නිසා තමයි බුදුදහම අසුභවාදයක් කියලා අනෙක් ආගම් ආගම් තියන් කියන්නේ. බුදුදහම අසුභවාදයක් නෙමෙයි. බුදුදහම යථාර්ථවාදයක්. හේතුඵලවාදයක්. සත්‍යවාදයක්. තේරුණේ? එහෙමනම් හිතක් කියන්නේ මොකද්ද? අනිත්‍යයි. සබ්බේ සංඛාරා කිව්වත් හිතක් කිව්වත් එකයි. සබ්බේ සංඛාරා නමිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සියලුම සංස්කාර ධර්මයන් ඉවත් හිත අනිත්‍යයි කියලා දැක්කනම් යම් දවසක ආන් එදාට මොකද වෙන්නේ ලෝකයේ පිළිබඳව නිර්වින්දණයටපත් වෙනවා තණ්හාව නැතුව යනවා දේශමග්ගෝ විසුද්ධියා ඔන්න විසුද්ධිය සතිපට්ඨාන චිත්ත අනුපස්සනා කියන්නේ ඔන්න ඕකයි සිහිය පිටව ගන්නවා. ඔයාටද සිතට. හිත අනුපස්සන. සිත අනුව දකිනවා. මොකද්ද දකින්නේ? සත්‍යය. මොකද්ද ඇත්ත? අනිත්‍යයි. අනිත්‍ය අනිත්‍යයි කියන්නේ මොකද්ද? වෙනස් වෙන සුළු. වෙනස් වෙන සුළු බව. වෙනස් වෙන සුළු බව නැති වෙයිද? කවදා හරි නැති වෙන්නේ නැහැ නේද? එහෙමනම් වෙනස් වෙන සුළු බව නිට්ටයයි. මොකද්ද මේ ලෝකයේ නිට්ටය? අනිත්‍යයි. අනිත්‍ය නිට්ටයයි. යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. එහෙනම් ලෝකයේ පිළිබඳව ඇත්ත මොකක්ද? අනිත්‍යයි. මේක දකින්න. ඈ එදා බාහ්‍ය දාරුතීරියේ බුදු පියාණන් වහන්සේ දුන්නේ ඔන්න ඔය කමඨාන. බාහ්‍ය දාරුතීරිය කියන්නේ උග්‍ර තාපසේ හිතාගෙන හිටියේ රහත් වෙලා කියලා දේවතාවෙක් කැවිදින් කිව්වා ඔබතුමා රහත් වෙලා නැහැ බුදුහාමුදුරු හම්බෙන්න කමතහන් ගන්න කියලා බුදුහාමුදුරු හම්බෙන්න ඉතින් කමතහන් ඉන්නවා ඒ වෙලාවේ බුදුහාමුදුරු දානෙකට වටින්න සූදානම් වෙලා හිටියේ බුදුහාමුදුරුවෝ ඔබට කමතහන් දෙන්න වෙලාවක් නැහැ මට දානෙ තියන්න තියෙනවා පස්සේ වරින් කිව්වා බෑ බෑ බුදුහාමුදුරනේ දැම්ම ඕනේ කිව්වා නෑ දැන්න දෙන්න ඕනේ කිව්වා දාන්න යන්න තියනවා කිව්වා දැන් ඕනෙම කිව්වා දාන්න ගෙන් ඇවිදින් දෙන්නම් කිව්වා ඒ පාර බාහි කිව්වා ඔබ වහන්සේ දාන්න ගෙන් ඉන්න අර මම මලොත් එහෙම ගමට හඳින්නේ කාටද කියලා ඒ වෙලාවේ බුදුහාමුදුරන් ඉතින් කරන්න දෙයක් නැතු කියලා. එහෙනම් බාහ්‍ය දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් කියලා බුදුහාමුදුරුවෝ වැඩි යමින්ද පාතේ. බාහ්‍ය දැක්කනම් දැක්ක තැන නැවතියන් කිව්වා. ඇහුවා නම් ඇහුව තැන නැවතියන් කිව්වා. ආග්‍රහණයක් ලැබුවා නම් එතන නැවතියන් කිව්වා. යන්න දෙන්න එපා කිව්වා. කොහොමද නවතින්නේ? අනිත්‍ය කියලා දකින්න කිව්වා. අනිත්‍ය කියලා දැක්ක හැටි අර හිත තුළ තියෙන වේදනාවට වේදනාවේ කැමැත්තට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ තණ්හාවට යනවාද නෑ නේද භවයට යනවාද නෑ ආන් එහෙමයි නවත්තන්නේ ඔන්න භවය නිරුද්ධ කරන්න හැටි භව නිරෝධය කියන්නේ ඔන්න ඕකයි එතනම තමයි අනිත්‍යයි යන්න දෙන්න එපා කිව්වා බාහිර ඉතින් මේ ගමටාන වැරුවා බුදුහාමුදුරුවෝ පින්ඩ පාට ගිහිල්ලා නැවත බාහිර පිරිනවම් පාලක් ඉවරයි රහත් වෙලා පිරිනවම් පාලා කියලා දෙනක් කරන එකම පින්නම් පහලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බාහියෝ පරිනිබ්බුතෝ කියලා. බාහිය පිරිනොන් පෑවය කියලා. ඔන්න දුන්න කමතාන. අවසාන බුද්ධ වචනේ ඔන්න ඕකයි. ශ්‍රාවකේනි ශ්‍රාවිකාවෙනි දැන් මම ඔබෙන් සමුගන්නයි සෝදානම. දැන් අවසාන දේශනාවයි කරන්නේ. සියලුම සමස්තයක් වශයෙන් සම්පින්දණය කරලා මම ඔබට මෙහෙම කියනවා. අවසාන වචනේ ඈ සබ්බේ සංඛාරා අනිත්‍යා වය ධම්මා සංඛාරා අප්පමාදේන භික්කවේ සම්පාදේත මේ සියල්ලක්ම වය ධම්මා සංඛාරා වය ධර්මයෙන් යුක්තයි වෙනස් වෙන සුළුයි අප්‍රමාදීව ජීවත් වෙන්න අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ සතියෙන් ජීවත් වෙන්න සතියෙන් ජීවත් වෙනවා කියන්නේ සතිපට්ඨානය සතිපට්ඨානය සිහිය සම්මා සතිය යොදවන්න සම්මා සතියෙන් ජීවත් වෙනවා කියන්නේ හැම ක්‍රියාවක් ළඟදීම යථාර්ථයේ දකිමින් ජීවත් වෙනවා කියන එක. හැම ක්‍රියාවක්ම සිහියෙන් කරනවා කියන්නේ ඔන්න ඕකයි. සතිපට්ඨාන කියලා කියන්නේ ඔන්න ඕකයි. සිහියෙන් කරනවා. කොහොමද සිහියෙන් කරනවා කියන්නේ? හැම ක්‍රියාවක්ම හිතක්. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. හැම ක්‍රියාවක් ළඟම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න පටන් ගත්තොත් එහෙම මේ අර නිත්‍යයි කියලා දකින්න වෙලාවක් තියනවාද? එහෙනම් මේ අනිත්‍යම දර්ශනය තුළ නේද ජීවත් වෙන්නේ? දැන් මොකද්ද ප්‍රතිඵලය? මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව. ආත්ම දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකය නිත්‍යයි කියලා පිළිගැනීම. සැපයි කියලා පිළිගැනීම ආත්ම දිට්ඨිය කියන්නේ. මේක අනායාසයෙන්ම වැඩෙනවා. මේක අසත් ධර්මයක්. අනායාසයෙන්ම වැඩි වැඩි ගිහින් තියනවා මේක. ආන් මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ආත්ම දිට්ඨියේ දැඩි බව. දැන් මොකද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. නිට්ටයයි සැපයි කියන එකට ප්‍රතිවිරුද්ධ බලවේගය මොකක්ද? අනිත්‍යයි දුකයි. එහෙමනම් හැම මොහොතකම අනිත්‍ය දකිමින් දුක දකිමින් ඉදිරියට යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ආන් මේකට තමයි මේ කමතා සක්කායදිට්ඨිය නැති වුණා කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා කියන එකයි. සක්කායදිට්ඨිය නැති වුණා කියන ආත්මදිට්ඨිය නැති වෙන්නේ නැහැ. ආත්මදිට්ඨිය තියෙනවා. ආත්මදිට්ඨිය දැඩි බවයි නැති වෙන්නේ. දැන් සියොම්ම වන ආත්මදිට්ඨිය තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ආත්මදිට්ඨිය අස්සෙන් විනිවිද පේන්න පටන් ගන්නවා. විනිවිද පේනවා කියන්නේ අස්සෙන් දකිනවා කියන එකයි. ආන් එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනා භාවනා කියලා කියන්නේ සම්මාදිට්ඨිය වඩවා ගන්නවා කියන එකයි. සම්මාදිට්ඨිය නැති අයට විදර්ශනා භාවනා කරන්න පුළුවන්ද? විනේද පේනවද? නෑ නේද? එහෙමනම් විදර්ශනා භාවනා කරන්න කැමති අය සක්කාය දිට්ඨියේවත් ආත්ම දිට්ඨියේ දැඩි බව නැති කරගන්න. එතකොට ඔබට විනේද පේන්න පටන් ගනී සත්‍ය. අන්න එතන ඉඳන් කිසිම වෙලාවක ඔබ නිට්ටයයි කියලා දකින්නේ නැහැ. අන්න එතන තමයි සෝතාපන්න කියලා කියන්නේ. සෝතාපන්න පුද්ගලයා කිසිම දෙයක් නිත්‍යයි කියලා දකින්නේ එයා හැම මොහොතකම අනිත්‍ය දකිමින් ඉස්සරහට යනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දකිමින් ඉස්සරහට යන්න යන්න මොකද වෙන්නේ? අර ආත්මදිට්ඨියේ සියොම් භවේවත් සම්මාදිට්ඨිය තවත් දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා සියොම් වෙලා සියොම් වෙලා සියොම් වෙලා ගිහිල්ලා කඩලම යනවා. අන්න එතන තමයි ප්‍රත්‍යක්ෂය තියෙන්නේ. එතන තමයි සත්‍ය නිරාවරණය වෙන්නේ. එතන තමයි රහතන් වහන්සේ වැඩ ඉන්නේ. ප්‍රත්‍යක්ෂය කියන්නේ ප්‍රතික්ෂය කියන එක. ප්‍රඥා චක්ෂයට සත්‍ය නිරාවරණය වෙනවා. තේරුණා නේද? මෙන්න සතිපට්ඨාන භාවනාවේ අවසාන ප්‍රතිපදය. සතිපට්ඨාන භාවනාව හරියට කරනවා නම් එයා අවුරුදු 7ක් ඇතුළත වැඩිම වුණොත් අවුරුදු 7යි. අවුරුදු 7 පැත්තකින් තියන්න. මාස 7කින් පුළුවන්. ඒකත් පැත්තකින් තියන්න. සති 7කින් පුළුවන්. ඒකත් පැත්තකින් තියන්න. දවස් 7කින් පුළුවන්. මේ සතිපට්ඨාන භාවනාව මේ විදිහේ කරනවා නම් ඒක නැත්තා වැඩිම වුණොත් අවුරුදු 7කින් එක්කෝ අරියත් ඵලයටපත් වෙනවා එහෙම නැත්නම් අනාගාමී ඵලයටපත් වෙනවා ප්‍රතිපත්තන සූත්‍රයේ තියෙන්නේ. ඒකේ වෙන්න ඕන නේ. යථාර්ථය දකින්න ඉස්සරහට යනකොට. මෙන්න ප්‍රතිපත්තාන භාවනාවේ අවසාන ප්‍රතිපදේ. සතිපට්ඨාන භාවනාවේ චිත්ත අනුපස්සනාව. වේදනා අනුපස්සනාව තමයි අර වේදනාව වින්දනයට යන හැටි අපි දැක්කේ. වේදනාව කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත. ඒක නිත්‍යයි කියලා දැක්ක හැටි මොකද වෙන්නේ? කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. අන්න වේදනා අනුපස්සනාව. ඕක වින්දනයට යන්න නොදී ආරක්ෂා කරගත්තොත් වේදනාවත් ළඟදී ආරක්ෂා වෙනවා. එතනින් පස්සේ වේදනාව ළඟ නතර වුණොත් එතන කැමැත්ත අකමැත්ත මිසක් ඇලීම ගැටීම නැහැ. ආන් ඒක දකින්න එක තමයි වේදනා අනුපස්සනාව කියලා කියන්නේ. වේදනා අනුපස්සනාව. වේදනාවට අනුව මේ සිත භවයට යන හැටි දකිනවා. දැන් යන්නේ කොහමද? වේදනාව නිට්ටයයි කියලා දැක්ක හැටි ඒකට ඇලෙනවා, ගැටෙනවා, තණ්හාවට යනවා, තණ්හාවෙන් උපාදානයට යනවා. ධම්මානුපස්සනාව කියන්නේ මොකද? මේ සියල්ලක්ම ස්වභාව ධර්මයක් බව දකිනවා. සිතක් සකස් වෙන ආකාරය මම පෙන්වුම් කරලා දුන්නා නේද? කර්තෘ කෙනෙක් හිටියද? මමෙක් හිටියද? සත්වයෙක් හිටියද? නෑ නේද? ස්වභාව ධර්මයක් නේද? ආන් මේ ලෝකයේ සකස් වීම ස්වභාව ධර්මයක් පමණක් කියන බව දැකීම තමයි ධර්මානුපස්සනාව. අන්න එතෙන්දී සතේ පුද්ගලයේ මමේ පේන්නේ නැතුව යනවා. මෙන්න සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන ඵල. සති පට්ඨාන භාවනාව. සම්මා සතිය පිහිටවාගෙන දිනු කරගන්නවා. සති සම්බොජ්ජංගය කියන්නේ තෝකයි. දැන් හැම ක්‍රියාවක් ළඟදීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින එක තමයි සිහියෙන් ජීවත් වෙනවා කියන්නේ. හැම ක්‍රියාවක්ම සතියෙන් කරනවා කියන්නේ ඔන්න ඕකයි. සතිපට්ඨාන. එතකොට හැම ක්‍රියාවක්ම සතියෙන් කරන්න පටන් ගත්තට පස්සේ එයාට මොකද වෙන්න ඕනේ? අප්‍රමාදීව ජීවත් වෙනවා. අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ සති සම්බොජ්ජංගේ වඩනවා කියන එකයි. සති සම්බොජ්ජංගේ වැඩනකොට ඊළඟට වැඩෙන්නේ මොකක්ද? ධම්ම විචය ධර්මයේ තේන්න පටන් ගන්නවා. සති ධම්ම විචය. ඊළඟට මෙයාට වීර්යයක් ඇති වෙනවා. මෙච්චර කාලයක් මම රැවටිලා හිටියේ. අද මම ඇත්ත දැක්කා. තව ඉස්සරහට මම යන්න හිතෙනවා. අන්න විරිය සම්පෝඥන්නේ. ඉස්සරහට යන්න යන්න මෙයාට මොකද්ද තේන්නේ? අනිත්‍යය තේන්න පටන් ගන්නවා. මෙයාට හරි සතුටක් ඇති වෙනවා. මෙච්චර කාලයක් මම රැවටිලා හිටියා. මං අද මුලාවෙන් අත මිදුණා. අන්න පීති සම්බොජ්ජංගේ. ධම්ම පීති කියන්නේ ඔන්න ඕකයි. ඊළඟට තියෙන්නේ මොකද්ද? සති ධම්ම වෙච්චේ විරිය පීති පස්සද්ධි. පස්සද්ධිය කියන්නේ සැහැල්ලු බව. ඒතර මේ ලෝකේ අනිත්‍යයි කියලා දැක්කයන් පස්සේ මගේ කියලාවත් මම කියලාවත් ගන්න පුළුවන්ද? සැහැල්ලු වෙනව නේද? අන්න පස්සද්ධි සම්බොජ්ජං. ඊළඟට තියෙන්නේ මොකද්ද? සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි මොකද්ද සමාධිය කියන්නේ? අනිත්‍ය තුළම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. අනිත්‍ය කියලා කියන්නේ සත්‍ය සත්‍ය තුළම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. අන්න සමාධිය. ඊළඟට තියෙන්නේ මොකද? උපේක්ඛා. දැන් ඉතින් ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ඔන්න සත්‍ය සත්‍ය බොජ්ජංගේ වැඩි නැහැ. කමඨාන් දෙන්නේ කවුරු වුණත් කමක් නැහැ. ස්ත්‍රියාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, පොඩි ළමෙක් වෙන්නත් පුළුවන්. ඒ කමඨාන් තුලින් සත්‍ය බොජ්ජංගේ වැඩෙනවා නම් බුද්ධානුමත කමඨාන් කියලා පිළිගන්න. සත්‍ය බොජ්ජංගේ වැඩෙන්නේ නැත්නම් ඒක බුද්ධානුමත කමඨානක් වෙන්න බෑ. සත්‍ය බොජ්ජංගේ නෙමේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ පින්නතුනේ මේ සතිපට්ඨාන භාවනාව තුළින් වැඩෙන බව මට පෙන්වන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කැමති නම් ඒ අහගන්න මාව පුද්ගලිකව හම්බ වෙන්න. සතිපට්ඨාන භාවනාවේ අවසාන දේශනාව මෙතනින් સમાප්තයි. ලෝකේ යථාර්ථයේ දකින්ද සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා යථාර්ථයේ තුලින් විසුද්ධියටපත් වීම සඳහා මේ ධර්ම දේශනා මාලාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමට සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරක වරණයි